තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන්නේ පසුව ලියපු පොත්වල සත්පුරුෂ සංසේවනයේ කියලා. බුදුරන් වහන්සේ වෙන්නව කොටසක් තියෙනවා සත්පුරුෂ ශාස්ත්‍රය. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක. අන්න ඒකම තමයි මේ පෙන්ලා තියෙන්නේ පරසෝ ഘോഷක ප්‍රත්‍ය කියන වචනෙට පිටි කරලා. පසුව අටුවාවල්දී ඒක විග්‍රහ කරලා තිනා විදිහට. ආර්ය පුද්ගලයේ කාර්ය ධර්මයේ දේශනා කරනකොට ඒ දේශනාවේ විශේෂයක් තියෙනවා. අනාර්ය පුද්ගලයේ කාගෙන් හරි අහගෙන කටපාඩම් කරගෙන යමක් කියන්න පුළුවන්. ඊට වඩා අති විශේෂයක් තියෙනවා ආර්ය පුද්ගලයේ අධ්‍යක්ීමේ යමක් කියනකොට. ඒ අධ්‍යක්ීම අනාර්යයන්ට නැහැ. ආර්ය ධර්මයටපත් වෙනාට විශාල අධ්‍යක්ීමක් තියෙනවා. ධර්මයේ ගැන ධර්ම විග්‍රහයට ඒසන්නේ ආර්ය බුද්ධිලේකයෙන් බලහනකොට විශේෂත්වයට පත් වෙන එක හේතුවක් වෙනවා ඒකත්. අනිකාර්ණේ ආර්ය බුද්ධිලේක ධර්මයේ වටිනාකම දන්නවා. ඒ ධර්මයේ කොයිතරම් වටිනවද කියලා. ඒ වටිනාකම දන්න නිසා ඒ ධර්මයේ තුලින් හේතුඵල ධර්මයෙන් දකිනවා. හේතුවකින් ඵලයක් හටගන්න හැටි. හේතු නිරෝධයෙන් ඵලයේ නිරෝධ වෙන හැටි. මෙහෙම දකින්න පටන් ගන්නවා. එතන යම්කිසි හේතුවක් නිසා හටගන්න ඵලයේ දුක් ගොඩක් නම් ඒ හේතුව නිරෝධ කරපුවාම ඒ ඵලේ නැති වෙනවා නම් ඔහු දකිනවා දුක දකිනවා දුක්ඛ සමුදය දකිනවා අත්දැකීමෙන් ඒ දුක යලි යලි උපදින්නේ නැත්තේ කුමක් දුරු කරපුවාමද මෙන්න මේ දුකට හේතුව දුරු කරපුවාම කියලා දකිනවා දැකලා ඒ දුකට හේතුව දුරු කරපුවාම ලබන සැනසීම අත්දකිනවා මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය දර්ශනය කරපගෙන තමයි ආර්යෝ කියන්නේ පළවෙනි චතුරාර්ය සත්‍යය අත්දකපු කෙනා තමයි සෝවාන් පුද්ගලයා. අන්නේ මට්ටමේ ඉඳගෙන ඒ චතුරාර්ය සත්‍ය අධ්‍යක්ීමේ විස්තර කරන්න පුළුවන් අනික් අයට. ඒසා ඒක නියම ධර්මයක් වෙනවා. ඊයට ධර්මයේ කියලා මේ ලෝකේ සුන්දරත්වය වර්ණනා කර කර ඉඳ හිතෙන්නේ නැහැ. එහෙම එකක් බුදුදහම කියලා ඒවලු ගන්නෙත් නැහැ. මොකද ආර්යෝ දකින්නවා මහා භයානකම දේ ලෝකය. මේ ලෝකේ ඉඳ වැජමෙන එක නෙමෙයි වටින්නේ. මේකෙන් ඉවත් වෙන එක. මේකෙන් නැවත ගොඩ නගන්නේ සත්‍යයටපත් වෙලා දුකෙන් නිදහස් වෙන එක වටින්නේ කියලා චතුරාර්ය සත්‍ය දැකලා ඉන්න හින්දා. ඒ ආර්යෝ කියන බණ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන බණක් මිසක් ලෝකේ අතරමං කරන බණක් නෑ. නැත්නම් මෙහෙම කළා දෙවියෙක් වෙන්න, මෙහෙම කළා බ්‍රහ්මයෙක් වෙන්න, මෙහෙම කළා හිටලා හොඳ කෝටිපතියෙක් කියලා උපදින්න මේ જાතිය කියන බණක් නෑ ලෝකේ වර්ණනා කරන්නේ. වර්ණනා කරන්න බැරුව යනවා. ආර්ය සත්‍යයටපත් වුණ කෙනෙකුට. නෑ ලෝකේ හැටි කියනවා. වර්ණා කළා හොඳයි කියන්නේ. පින් කරපුවාම පින් කළා ලැබෙන පුණ්‍ය ඵලය කියනවා බුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැබැයි පුණ්‍ය ඵලයේ දේශනා කළා නතර කරන්නේ අවසානයේ පෙන්වා දෙනවා. ඒකේ අවසාන தත්ත්වය ආදීනව නෙක්ඛම්ම කියන දෙකකින්. ආදීනව පෙන්නලා ඒකේ නික්මීමේ තිබෙන්නා වූ නිවන් සුවය ගැන අවසාන කරන්න එතනින්. එනිසා කවදාවත් එයි මෙහාට අතලමග නවත්වන්නේ නැහැ. මේ පරතෝ ഘോഷ කිව්වේ අන්නේ උතුමන්ගෙන් ලැබෙන්නා වූ දහම හඬ. ඒකයි මේ නියම පරතෝ ഘോഷකේ. එහෙනම් ලෝකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේත් ඒකයි කල්යාණ මිත්‍රය කොටස් දෙකක් ඉන්නවා. දස අකුසල් නොකරන කෙනා නොකරවන කෙනා කරන්න අනුබල දෙන්නේ නැති නොකිරීම වර්ණනා කරන. ඊයත් කල්යාණ මිත්‍රයෝ. අබුද්ධෝත්පාද කාලයේත් ඉන්නවා. නමුත් ඒ කල්යාණ මිත්‍රය ලෞකිකයි. හොඳයි. නිවන් දකින්න බණ කියන්නේ ඒ කල්යාණ මිත්‍රයෝ නෙමෙයි. ඒ අය දකින්න දෙයක් තියෙනවා. ආර්ය කල්යාණ මිත්‍රයෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දකින්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා නිවන් දකින්න හැටි දන්නවා. දකින්න. එයින් පිටතර මිත්‍යා දිට්ටි මිත්‍යා මේ ආදි වශයෙන් මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත ආදී වශයෙන් පහළ වෙන අනාර්ය අෂ්ටාංගික මාර්ගය දකිනවා ආර්ය නොවන මුලා වෙන මඟ ඒකෙන් සිද්ධ වෙන දුක දුකේට වැටීම දුක විඳින්න වෙන හැටි සතර අපා උප්පත්තිය වෙන හැටි මේ ආදී වශයෙන් උත් දකිනවා එහෙම දැකලා හිටන් මොකද කරන්නේ ඒ ආර්යෝ අර කියන මිත්‍යා දෘෂ්ටියෙන් මාර්ගයේ පෙන්වා දෙනා වැරදි පැත්ත බව සම්මා දිට්ඨිය කොටස් දෙකක් දකිනවා එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා ඒක මධ්‍යම දහමක් කියලාත් විග්‍රහ කරලා දෙනවා. නිවන් දකින්න මගක් තියෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. අන්න ඒක දන්න හින්දා ඒකෙන් තමයි ධර්ම දේශනා කරලා ප්‍රණීත දහම දෙන්නේ. ඒ දහම තුලින් ගිහින් නිවනේ හිත පිහිටවන්න දහම් දේශනා කරනවා. මෙන්න මේ වර්තෝගෝසක ගෝසකත්වයේ නිවනට ප්‍රත්‍ය වෙනවා. මෙන්න නිසා ඒ කල්යාණ මිත්‍රක සම්පත්තියෙන් ලෝකෝත්තර දහම් දුඩු කල්යාණ මිත්‍රයා උත්තරීතරයි. එමාගේ ලැබෙන්නා වූ සම්පත්තිය ශ්‍රවණය කරන දහම් ශ්‍රවණය කිරීම තමන්ටත් මාර්ගඵල අවබෝධයට හේතු වෙනවා. සසර දුකින් සදාහටම නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ ඒක තමයි මේ කියන්නේ. ඉතින් පරතෝගෝසක ප්‍රත්‍ය කියන එක තෝරා ගන්න ඔය විදිහට.